එහෙමයි ස්වාමින් වහන්සේ ඒ වගේම මහත්මයක් අහලා තියෙනවා අරුණ මහත්මයාගේ වෙබ්සයිට් එක කරුණාකර දන්වන මෙන්න ඉල්ලා සිටිමි කියලා මම එතන දැන් මේ chat එකටම දැම්මා වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක ඒ සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකට ගිහින් damsara.org කියලා ටයිප් කරන්න සිම්පල් මේ අකුරු වලින් මම ස්පෙලින්ස් කියන්නම් D A M S A R A හිතක් dot එකක් org එතකොට මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. තෙරුවන් සරණයි.